Thank you.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 දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති මුත්තෝ සෝ භගවා මෝචාය ධම්මං දේසේති අස්සද්ධෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසේති පරිනිම්බුතෝ සෝ භගවා පරිනිම්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් ගුණකතනය කිරීමේදී පරිසම්මෙදා මග්ගපාළියේ දේශනා කරන ලද සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුණේ. මේ තේරුම බුද්ධෝ සෝ භගවා ඒ භාග්‍යතුන් වහන්සේ ස්වයම්බු ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත ਸਰව ධර්මයන් ਸਰවාකාරයෙන් ਸਰවඥතා ඥානයෙන් ආબોධ කොටගෙන බෝධාය ධම්මං දේසීති විරෝපාරමේ ඇති සූවිසි අසංක ගණන් ජනතාවට එම චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධ කරගන්න පිණිස ධර්ම දේශනා කරනසේක දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මය දමනය කොටගෙන ඒ කියන්නේ සීලෝම හේස ධර්මයන් ਸਰවප්‍රකාරයෙන්ම වාසනා සහිතම ප්‍රාණය කොට වදාරමින් ආත්ම දමනය කොටගෙන ලෝවැසි අසංඛ ගණන් ජනතාවට ආත්ම දමනය සඳහා ධර්මයේ දේශනා කරන සීක සන්තෝෂෝ භගවා සමථාය ධම්මං දේසේති ඒ භාග්‍යවතුන් වහන්සේ ක්ලේශ ධර්මයන් ਸਰවප්‍රකාරයෙන් ප්‍රහාණය කිරීම නිසාම ਸਰවප්‍රකාරයෙන්ම ශාන්ත භාවයටපත් වී ලෝවැසි අසංඛ ගණන් ජනතාවට ආත්ම සංයමයේ පිණිස ධර්ම දේශනා කරනසේක තින්නෝසෝ භගවා කරණාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කාන්තාර ජරා කාන්තාර, ව්‍යාධි කාන්තාර, මරණ කාන්තාර, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කාන්තාර මේවායින් එතර වී සංසාර සාගරයෙන් එතර වී සතර මහා ක්ලේශ ඕගයන්ගෙන් එතර වී ලෝකයේ අනන්ත පරිමාණ ජනතාවට මේ සංසාර කාන්තාරයෙන්ද සංසාර සාගරයෙන්ද එවාගෙම සියුම්ම ක්ලේශ ධර්මයන්ගෙන් දෙතර වීම සඳහා ධර්ම දේශනා කරන සීක නුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සීලම ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී ජාත්‍යාදී සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී අන් ලෝසතුන්ටද ජාත්‍යාදී සංසාර දුකින් අත මිදීම පිණිස ධර්ම දේශනා කරනසේක අස්පත්‍රෝ සෝ භගවා සාසය ධම්මං දේසේති හේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම సంతානය අස්වැසිල්ලට පමුණවාගෙන ලෝවැසි ජනතාවටද ආත්ම අස්වැසිල්ල පිණිස ධර්ම දේශනා කරනසේක පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිරාජාන් වහන්සේගේ අභියසදී සවාසන සකල ක්ලේශයන් පරිනිර්වාණය කිරීමෙන් ක්ලේශ පරිනිර්වාණයටපත් වී ලෝවස ජනතාවටද ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරන සීක මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේ දේශනාව තුළින් අපි ආબોධ කටයුතු කරුණු රාශියක් අපට මතුවෙනවා. බුද්ධෝ කියන මේ වචනේ බොහෝම ගැඹීර වචනයක්. බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් ඇදිච්ච මේ වචනය හඳුන්වන්නේ ප්‍රඥා කෞසල්‍යතාවයයි. යම්කිසි ධර්මතාවක් ඉතිරිවක් නැතුව ආબોධ කරගැනීමේ ප්‍රඥාවක් වේ නම් ඒ ප්‍රඥාව යත්තා උතුමන්ඩයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත කරන්නේ. ඒ සම්මා සම්බුද්ධ, ප්‍රඥේක සම්බුද්ධ, ශ්‍රාවක බුද්ධ නමින්ද මේ බුද්ධ පදයේ බෙදීමටපත් වෙනවා. මෙතන බුද්ධෝ කියන්නේ බුද්ධෝ සබ්බඤ්ඤුත ඥානෝ සරුවක්නිකා ඥානයෙන් සමන්විත වූ ශාන්තිනායකයන් වහන්සේටයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිතා වන්නේ. ඒ මේ බුද්ධත්වයට ඒ ආબોධයට ඒ ප්‍රඥා සම්භාරයට පත්වීමදාලිය කෙසේද? විෂය සංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පංලක්ෂ 12000 විෂයක් නමක් සරුවක්යන් වහන්සේලාගේ ශාසන සම්මුඛ වෙමි. දාන ආදී දසපාරමී පුරෙමි. සීල සමාධි ප්‍රඥා ගුණ වඩමි. ඥාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන වඩමි. මේ බෝධි සම්භාර පිරීමේදී ඒ මහෝත්තමයන් වහන්සේගේ సంతානයෙහි ගාමීර ප්‍රඥා සම්භාරයේ පහළ කර ගැනීමට හේතු වන බෝධි සම්භාරය මුදුන් පමුණවාගෙන ආවා. සමන් වහන්සේ භවයක් භවයක් පාසා සීල සමාධි ප්‍රඥා සීලයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරමින් ආවා. යම්තා බෝධිපාක්ෂික ධර්මයට යම්තා පාරමී ධර්මයට යම්තා බෝධිකාරක ධර්මයට ඒ සියල්ලම සම්පින්දනේ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තදතුනකින් හැඳින්වීමේදී සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ කියන ස්කන්ධ තුනකින් හඳුන්වනවා. ඒ මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ස්කන්ධයන් පරිපූර්ණේ කරමින් ඇවිල්ලායි මේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් තමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ ගුණපදයට සම්බන්ධ වුණේ. බුද්ධෝති චේනත්තේන බුද්ධෝ බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානේති බුද්ධෝ ආරි සත්‍යයන් තමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා පජායාති බුද්ධෝ සත්ත ප්‍රජාවත ආරි සත්‍ය ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. ජීමාන කාලයේදීම අවස්ථා 27 දෙකදී සූවිසි අසංකේයයක්ද සසු අවස්ථාවලදී නව කෝටි 60 ලක්ෂයක් ගෙනාද මේ ආරි සත්‍ය අවබෝධ කරවීමෙන් තමන් වහන්සේ බුද්ධ ගුණේ පරිපූර්ණ කළා. සබ්බඤ්ඤතාය බුද්ධෝ අතීතානාගත වර්තමාන සංසත අසංකත සර්ව ධර්මයන් සියල්ල දන්නා නිසා බුද්ධ නම් වෙනවා. සබ්බ දර්ශාවිතාය බුද්ධෝ එසේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර එවාගේම ලෞකික ලෝකෝත්තර ਸਰව ධර්මයන් සංකත අසංකත ਸਰව ධර්මයන් තමන් වාසයේ නුවණින් දක්නා නිසා බුද්ධෝ නම් වෙනවා අනන්‍ය නියතාවේ බුද්ධෝ ලෝවාසි කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය බ්‍රහ්මාදී කිසි කෙනෙකුගෙන් අසා නොදැනේ සමන් වහන්සේගේම ස්වයම්භු ඥාණයෙන් අවබෝධ කළ නිසා බුද්ධෝ නම් වෙනවා. විසවිතාය බුද්ධෝ උදාසන නිරෝධාවෙන් ප්‍රබුද්ධ වෙන නෙළුම් මලක් මේ සමන් වහන්සේම ගාම්භීර ආරි සත්‍ය අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. නිරුපණේක සංකාතේන බුද්ධෝ ආත්ම සංකාමයේ ක්ලේශ කාලසියෙන් බිඳුවක්වත් නැති නිසා කෙලෙස් කෙලෙක බිඳක්වත් නැති නිසා බුද්ධෝ නම් වෙනවා. තීනාසව සංඛාතේන බුද්ධෝ කාමාශ්‍රව භවආශ්‍රව දික්ඛාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් ਸਰව ප්‍රකාරයෙන්ම ශේකන නිසා බුද්ධෝ නම් වෙනවා ඒකාන්ත විතරාගෝති බුද්ධෝ තුන් ලෝකයේම ගලාගෙන පටලාගෙන ගිලගෙන සිටින මේ රාගයේවත් ලෝභය නැමැති ක්ලේශයෙන් ਸਰව ප්‍රකාරයෙන්ම අතිමිදුණු බැවින් විතරාගයේ බැවින් බුද්ධෝ නම් වෙනවා ඒකාන්ත මිත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් දේශේ වාසනා සහිතවම දේශේ ධාන්‍යක නිසා බුද්ධෝ නම් වෙනවා ඒකාන්ත මිත මොහෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම සකල දුක්ඛ ධර්මයන්ට ප්‍රධාන හේතු වන අවිද්‍යාව නම් වූ මෝහය ප්‍රාණය කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නික්ඛිනේසෝති බුද්ධෝ ඒකාන්තයෙන්ම ආත්ම సంతානයේ දමන තවන කීතු කරන ක්ලේශ ධර්මයන්ගෙන් තොර වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්තා වූ ඒ කායන මාර්ගයේ ගමන් කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධෝති බුද්ධෝ. එකලාවම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවක්නිකා ඥානය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධෝ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ අබුද්ධිය නම් වූ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද බුද්ධිය නම් වූ ਸਰවඥතාඥාන සහිත සකල බුද්ධඥානයන් ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා බුද්ධෝති නේතන්නාමං මාතරා කතං නතිතරා කතං බුද්ධෝ යනමේ නාමයේ මහා මායා මහා ප්‍රජාපති මෞඛනික බු නමක් නොවේ සුද්ධෝදන මහ රජුණන් නැමැති පියතුමාට බු නමක් නොවේ නෑ භගිනියා සතන් නෑ බාතරා සතන් නැගිනි කෙනෙක් ලැබූ නමක් නෙමෙයි සහෝදරයෙක් ලැබූ නමක් නෙමෙයි නෑ මිත්තා මච්චේ සතන් හිත මිතුරන් ලැබූ නමක්ද නෙමෙයි නෑ ඥාති සාලෝහිතේ සතන් මව්පස පියපස ඥාතීන් ලැබූ නමක්ද නොවේ නේ සමන බ්‍රාහ්මණයේ කතං මාන බමුණන් විසින් ලැබූ නමක්ද නෙමෙයි නේ දේවතාය කතං දෙවියන් බ්‍රහ්මයන් ලැබූ නමක්ද නොවේ. යුගොත්තාන්තික මේකම් බුද්ධානම් භගවන්තානම් බෝධියා මූලේ සාසම්බන්විත ඥානස ප්‍රතිලාභා සත්‍චිකා පඤ්ඤති යදිදම් බුද්ධෝති මේ බුද්ධෝ කියන සුද්ධ නාමයේ විමෝක්ෂාන්ත කියන ලෝකෝත්තර අරියත් ඵලයට පත්වීමේදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිමාවට පත්වීම නිමිති කොටගෙන විමෝක්ෂාන්තියේදී ආબોධඥානය ලැබුණ බැවින්ම ධර්මයෙන්ම ලැබුණා වූ නාමයක් බුද්ධෝ කියන මේ සුද්ධ නාමයේ මේ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු මුෂ්ටියක් නොමැතිව ඊවස ජනතාවට විවිධාකාරයෙන් දේශනා කරන්න යෙදුණා. ඒ අවුරුදු 45ක් මුළුල්ලේ දසෝ දාම දාම් පොත්පත්වල ලියන කියන ලද්දේ නම් අකලිතා බ්‍රහ්මත්‍රයේ දක්වා උස් ගොඩනගන්න තරම් පොත්පත් ලියන්න වෙනවා. එසේ නමුත් මිනිස්යන් ධාරණය කරගන්න කොහොනා ප්‍රමණිකින් සුවාසෝදාස ධර්මස්කන්ධේ නමින් පිටසත්ත්වයේ අදාපට ලැබී තිබෙනවා. ඒ මේ පිටකත්‍රය ආගත විනය සූත්‍ර අභිධර්ම කියන මේ පිටකත්‍රය ආගත සම්බුද්ධ ධර්මයේ නිසා අද අපි ලෞතර බුදුරජාණන් වහන්සේ අඳුනාගෙන තියෙනවා. ඒ මේ සරුවඥන් වහන්සේ විසින් දේශන ලද ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් හැඳින්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් වැඩෙන පිළිවෙත් මඟ විසරණය සමාදන් වූ තන් පටන් ආරම්භ විපස්සක මාර්ගඵලාභයේ දක්වාම දියුණු කරගන්නට වෙනවා. ඒවා අවස්ථා හතකට බෙදෙනවා. සීල විසුද්ධිය චිත්ත විපස්සනාවට හරියන්න ලැබෙන්නේ. දැන් සමත භාවනාවේ තියෙන ප්‍රධාන ආනිසංස පහ. ඒ මොනවාද? විපස්සනා පාදක ආනිසංසය. නිරෝධ සමාප්‍රත්‍ය ආනිසංසය අභිඥා පාදක ආනිසංසය දිට්ඨ ධම්ම සුඛ විහාර ආනිසංසය භාවිතේස ආනිසංසය කියලා පහක් තියෙනවා බෞද්ධයන් වශයෙන් සමත භාවනා වඩනු ලබන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි සීනේ පතිච්ඡාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවයන් සා දේශනා කළ නිසා සීලේ පිහිටා සමත භාවනාවෙන් ධ්‍යාන සමාධි උපදවාගෙන විපස්සනාට හැරෙනවා. ඒ අනුපිළිවෙලින් යාමේදී විපස්සනා බොහොම තීක්ෂණව කළ හැකි වෙනවා. සුද්ධ විදර්ශනා ඥානිකයට වඩා බොහොම තීක්ෂණව ඊටාම සියුම් නාම රූප ධර්මයන් දකිනින් විපස්සනා කළ හැකි වන්නේ සමත භාවනාවෙන් තියුණු කරගත්ත නුවණැත්ත උණ්ඩයි පුළුවන් වෙන්නේ. එනිසා අනුපිළිවෙලින් යනකොට මේ ආකාරයි එතකොට මේ ආනපාන සතිය වැනි ඒකාග්‍රතා භාවනාවක් වැඩිීමේදී යෝගාවචරයාට මෝනපාන සිදුවෙන බාධක රසක් තියෙනවා. එන් පාස් තමයි අපි සඳහන් කරන්නේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ බොහෝසෙයින් මනසට ගැටලුවක්. කොයිතරම් මහන්සි ගත්තත් යෝගාවචරයාට මේ නීවරණ ඉඩ දෙන්නේ නැහැ චිත්ත සමාධිය පිහිටන්නේ. කාමච්ඡන්දිය කියන්නේ යම් යම් දේට ඇලුම් කිරීම ආශා කිරීම. කලින් තිබිච්ච දේවල් ගැන හිතමින් ආශා කරනවා අනාගතයේ ලබන්න තියෙන දේවල් ගැන ආශා කරනවා. දැන් දැන් තියෙන දේවල් ගැන දැඳීමක් සිහිපත් වෙනවා. මේවා කාමච්ඡන්ද. ඒ කියන්නේ මනලොවට ඇති, දෙව්ලොවට ඇති, කාම ලෝකයට ඇති හැම දෙයක්ම තියෙනවා කාම වස්තු කියලා. මේ කාම වස්තු ගැන නිතර නිතර හිතෙනවා නම් ඒක තමයි කාමච්ඡන්දය කියන්නේ. ඒක තමන්ගේ චිත්ත සමාධියට බාධාවක්. දිනක් බුදුරජාණන් වහන්සේ ලෝතර බුදු වෙන්න ආසන්න කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා ගංගේ වැල් ලෙසක් මං කරනවා. ඒ වැල්ලේම තියෙන වතුර කඩවලින් තන් පහසු වෙනවා. උන්වහන්සේ දුෂ්කරක්ෂණ වස්තර දාලා ඉන්දපාතේ වරදෙමින් දාස් 15 වෙනි ගත උනේ. ඒ 15 ඇතුළතදී දරාලිමේ ගිය යහරියේ ගිය තමන්ගේ සිරුර ලස්සනට වැඩිගෙන ආවා. ඉතින් තන් පහස වෙනකොට අතපය පිරිමදිනවනේ. ආ දැන් මගේ අතපය වැඩි වෙනේනවනේ කියලා හිතුණා. අන්න උන්වහන්සේක මෙන්න මෙන්න කාමච්ඡන්දේ. මේ කාමච්ඡන්දේ මේක මත වැඩනොත් එහෙම බුදු බාක බාධාවක් කියලා ඒක සම්පූර්ණයෙන් මෙහි කිව්වක් කෙරුවා. එහෙම හිතන්නේ අන්න ඒ වගේ පවා තමන්ගේ අවයවයන් ගැන තමන්ගේ කේශ කලාපය ගැන තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන තමන්ගේ දන්ත තේලිය ගැන තමන් පරිහරණය කරන පාවහන් ගැන පනාව ගැන සෑන තන්සල ගැන පොළොසුව ගැන මේවා ගැන පවා නැත් නැත් හිතෙනවා නම් ඕක කාමච්ඡන්ද නීවරණයක් ඒක බාධාවක් කියන්නේ කෙනෙකුට මේ හිතන්නට ඕනේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුබ ලක්ෂණ. හිතලා ඒක හිතින් ඉවත් කරන්න අපි ධනවත් වෙන්න ඕන, සතිමන්ත වෙන්නට ඕන. ව්‍යාපාද කියන්නේ ඒක අනිත්‍යත්ත. තමන් පරිහරණය කරන දේවල් වල තමන්ගේ ශරීර අවයව ගැන තමන්ට සම්මුඛ වෙන දේවල් ගැන යම් යම් අසුබ ස්වභාවයක් දකිනවා නම් අන්න එතෙන් ගැටෙනවා. මඳුරේ කැල මූණේ වගේ වාහන කොට මැස්සෙක් වාහන කොට හිත ගැටෙනවා. එවාගෙම දත්වල අප්‍රසන්නයක් වෙනකොට හිත ගැටෙනවා. ඉසාවුල් වෙලා තිනොත් හිත ගැටෙනවා. අඳුම කෙලෙත් වෙලා තිනොත් හිත ගැටෙනවා. මේ කුටි ඇදලා තිනොත් හිත ගැටෙනවා. ආහාර ගන්නකොට ගලක් හපුනන හිත ගැටෙනවා. ඔය තරම් හැම වෙලාවෙම අපේ සිත අපි දන්නේම නැතුව ගැටීමටපත් වීම තමයි නිරුස්සන බව තමයි එවාගෙම Taman නොදන් Tamanට අප්‍රසන්න කෙනෙක් ඉස්සරහට ආවම හිත ගැටෙනවා පිටත් වෙන්න ඉස්සලා ඕනේ කියනවා නම් හිත ගැටෙනවා. කකුටේ කියනවා නම් හිත ගැටෙනවා. කාරණේ කියනවා නම් හිත ගැටෙනවා. ඔය වගේ හැම වෙලාවෙම තමන්ගේ හිත යම් යම් දෙයක ගැටෙන සුළු වෙනනම් මේක තමයි ව්‍යාපාදය. මේක අපට මහා වාදයක්. අපේ සමාධිමත් වීමට මහා බාධකයක්. තියෙන මේ දෙකේම ඒට වඩා අන්තරාවක්. ඒ කියන්නේ මහා ඇතකොට යට වෙනවා වගේ කියලා. මහා ඇතකොට යට වුණාම නැගිටින්න බෑනේ. ඒ වගේ තමයි තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමතම නෙමෙයි. නිදිමත රහතන් වහන්සේටත් තියෙනවා. නිදිමත කියන එක කාය ගිලන් තත්ත්වේ නිසා සිදුවෙනවා. නිදිමත නෙමෙයි තීන මිද්ද කියන්නේ නිදිමතත් තීන මිද්දේට සමානව උපකාරක දෙයක්. ඒකට කියන පචලාය තත්ත්වයන් කියලා නිදිපදාව ඇති. ඒ හැර තමන් කරන යහපත් ක්‍රියාව කරන්න එපා වීම කියනවා. දැන් බෑ පස්සේ පුළුවන් ඒ වාගේ හිතෙන හිතවිලි එනවා. දැන් මාංශේ ඉසරේ දෙනවා, ඇඟරේ දෙනවා, දාළුවේ දානවා. මෙච්චර වැඩ කළා දැන් මට මහන්සි පස්සේ පුළුවන් ඔය වාගේ පසුබට වීම සිදු වෙනවා. ඒ කුසාසිතේ පසුබට වීමේදී ඇතිවෙන ධ්‍යාන්තකම තමයි මෙතන තියෙන්නේ තා මිද්දේ මේක එකට ඒකාබද්ධ ධර්මතා දෙකක්. තියෙන්නේ කියන්නේ හිතේ තියෙන මැලිකම. මිද්දේ කියන්නේ හිත තුළ තියෙන ඡායසිකයන්ගේ මැලිකම. මේ දෙකම මහා පුදුම විදිහේ අපහසුතාවකට පත් වෙනවා. කොයි ලෙසකින්වත් එසේ උස්සගලින්න බෑ සිරා වැටෙනවා. අලවෙන්දම හිතෙනවා. ඔය වාගේ අවස්ථාව අපිට මහා බාධාවක්. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් කියලා තියෙනවා ඒක ජයගන්න හැටි. ඒ වෙලාව ඇරලා වටපිට බලන්නට ඕනේ. කන් දෙක අල්ලලා ටිකක් අදින්නට ඕනේ. වතුර ටිකක් මූණේ ගා ගන්නට ඕනේ. පැන් ටිකක් පානය කරන්නට ඕනේ. අතපය හොඳට පිරිමැදලා පිළිකඩ අරින්නට ඕනේ. එවාගෙම එහෙමත් නැත්නම් නැගිටින්නට ඕනේ. ඉරියව මාරු කරන්නට ඕනේ. ඇවිදින්න සක්මන් කරන්නට ඕනේ. ඒ ඔක්කොම කරලා බැරි නම් නිදා ගන්නට ඕනේ. ඔය විදිහට උපදේශ කියලා කියන්නේ මේ තීන මෙද්දේ නෙමෙති මහා බලගතු බාධකයේ මැඩපත් වුණු පිණිසයි. ඒක ආහාර ප්‍රමාණවත් ගැනීම, හිතමිත ආහාර ගැනීම ආලෝක සංඥාව හේතේ නිතර නිතර මෙහි කිරීම ආදි වශයෙන් මේ තීන මිද්දේ මැඩ පවත් ගන්න අපට පුළුවන්කම තියෙනවා. උද්දච්චය කුක්කුච්චය කියන එක ඒක තවත් බාධාවක්. උද්දච්චය කියන්නේ අලුගොඩකට ගලක් යනම මිසිරෙන්නවා වගේ. දහක් පොඩ කොඩියක් බැඳාම නිතරම සැලෙන්නවා වගේ. ජල තලාවකට ගල් කැටයක්, සබිලි කෑල්ලක්, කෝටු කෑල්ලක් දැම්මාම චලනය වන්නා වගේ නිතරම සිත සැලවිසල වේපාව වේ මේ කඩමුණුල විහිදෙනවා. මේ අවස්ථාව තමයි උද්දච්චය නමින් හැදෙන්නේ. මේ සාකොසල සිත්වල පහළ වෙන දේවල්. ඒකත් මහා බාධාවක්. කුක්කුච්චේ නමින් කියන්නේ තවත් දෙයක්. නොකල කුසල් ගැන කළ අකුසල් ගැන හිත පසුතැවෙනවා. මොනවා හරි සුළු දෙයක් හරි අත්කරක් දක්ුණා නම් ඔය කේතන මත වෙනානේ Tamanne හිත වද වෙනවා. ඒක කුකුස. කුකුස කියන්නේ මෙතන තමන් කළ නොකළ කුසල් අකුසල් කියන්නේ පසුතැවිල්ල. පසුතැවිල්ල ආමත් ඒකම ආවදයක්. අනේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව නම් බෞද්ධයන්ට බොහොම අඩු කරගන්න පුළුවන් දෙයක්. බෞද්ධයන් සුනුරුවන්ගේ ගුණ හදවතින් පිළිගන්නා නිසා විචිකිච්ඡාව අඩු වෙන බොහොම අඩු කරගන්න පහසු වෙනවා. රත්නත්‍රය ගැන සැකය සීලේ ප්‍රතිපදාව ගැන සැකය අතීත කාලය ගැන සැකය අනාගත කාලය ගැන සැකය ඒ තුන් කාලය ගැනම සැකය හේතුඵල ධර්ම ගැන සැකය මේවා තමයි බාධක විචිකිච්ඡා යම් දෙයක් නොදැනීමෙන් ඇතිවෙන විචිකිච්ඡාව නොවේ දැන් පාර යනකොට දෙමල් සංගයක් මුණ ගැහුණාම යන්න ඕන පාර මේකද අරකද කියලා හිතන්න පුළුවන් ඒක විචිකිච්ඡාව ජීවරණයක් නෙවෙයි එයා වගේම යම්කිසි ආහාරයක් ගන්නකොට මේක අහවල් දෙයක් අහවල් දෙයක්ද කියලා සැක කරනවා. ඒක විචිකිච්ඡාව නෙමෙයි. ඒවට කියන ප්‍රතිරූප විචිකිච්ඡා කියලා. විචිකිච්ඡා නම් අර සඳහන් වෙන්නේ උසස් ගුණ ධර්මයන් පිළිීමේදී බාධක වෙන තුනුරුවන් ගැන සැකය, සීලය ගැන ප්‍රතිපදා ගැන සැකය, තුන් කාලය ගැන සැක, හේතුඵල ධර්ම ගැන සැක මේවා තමයි බාධක විචිකිච්ඡා. මේ ඔක්කොම යටපත් කර ගැනීම සඳහා ගන්න උත්සාහය යෝගාවචරයට මහත් වෙහෙසක් ගන්න වෙනවා. නමුත් මේ වෙහෙස නිමාව දක්වාම උදරන්න තෝරන යුද්ධයක් කරන යෝමි යුදසේ බලා නිමාව දක්වාම සටන් නොකළොත් ਉਹ පරදිනවා. කුමුළු ජීවිතයේම කැපකරන යුද්ධයේ යෙදෙන්න තෝරන. හැම ආවදයක්ම පාවිච්චි කරන්න තෝරන. ඒ වගේ මේ නීරණ මැඩ පවත්වමින් සමාධි බලය උපදවා ගැනීම සඳහා යෝගාවචරය පුරුදු වෙන්න ඕනේ. අපි මේ අනුස්සති භාවනා ගැන විශේෂයෙන් අවධානයක් යොදන්නට ඕනේ. හේතුව මේ බෞද්ධයන් වශයෙන් ඉන්න හැම දෙනාට ඒක තේලියට දිනපතා භාවනා දිනු කරගන්න අපහසු වෙනවා. සාමාන්‍ය උදේ ටිකක් වෙලා 10 හන්දෑව ටිකක් වෙලා ඔය අදහස තව ටිකක් කොහොමයි කරන්නේ? එහෙම ස්වල්ප වශයෙන් සමද්භා සමාධි භාවනා වඩලා ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුස්සති ක්‍රමය වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 7ක 8ක 10ක දරුවෙකුට දෙන්නේ නැතුව විනාඩි 15ක් ඉඳ කිව්වට ඒ දරුවාට ඉන්න බෑ. ඒ දරුවාට නලියන්න වෙනවා. ඉතල කතාවක් කියනවා අලියන්න ළමෙන්ද නලියන්න මං හිතේ කියලා. නලියන්න මම උනේ. හැරෙනවා යා මෙයා. දැන් අපි දැක්කා පාසල් ළමයි භාවනා පන්තිවලට වාඩි වුණාම විනාඩි 5ක් ඉන්න බෑ. අරේ බලනවා මෙහෙ බලනවා hina වෙනවා. එක එකකට ඇඟිල්ලෙන් අනිනවා. ඔය වගේ සුළු වෙනස්කම් තමයි දරුවාගේ තියෙන්නේ. නමුත් නැනවත් ගුරුවරු නැනවත් දෙමව්පිය දරුවෙක් මනාප වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නොදරුකම. නමුත් ඒ දරුවාට අපි මේකට 100ක් විතර රූලක් දෙනවා මේක 10 වාරයක් දුවන්නේ කියලා. මේ දරුවා බොහොම සන්තෝෂයෙන් දුවනවා. රූල දිගේ දුවන්නේ. රූල දිගේ දුවලා මහසුනාන වෙලා හිට ගන්නවා. අන්න ඒක ගොඩ සම්පත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ නොදොරු හිත. භාවනාට ගියාම හිතේ කමනාප වෙන්න එපා. මේ හිතේ ස්වභාවය දුවන පණින එකයි. මේ හිතේ ස්වභාවය අත්මනතාවස වීමයි. මොකක්ද මේ අත්මනතාව කියන්නේ? සන්තෝෂයෙන් සිටීම. දරුවා සෙල්ලම් කරන්නේ සන්තෝෂයෙන් ඉන්නේ. ඒ වගේම හිත දුවන්නේ කලින් විසිරෙන්නේ කොතනද සපක් කියන්නේ කියලා සතුට හොයන එකයි. මේක තමයි අත්මනතාව කියන්නේ. යම් කිසි විදියකින් මේ අනුස්සති භාවනාව කෙදීමේදී අර කුඩා දරුවා රූලක දහ වාරයක් දිව වගේ අපි බුද්ධ අනුස්සති නැමැති රූලේ දුවවනවා හිතේ. දාස පුරාම බුදු ගුණන් හිතේ කියව කියවා කියව කියවා දෛනික වැඩෝනේ දෙනවා. ඉතින් හිත දුවවනවා. දුවවන්නේ රූලකයි. ධම්මානුස්සති සංඝානුස්සති ආදියත් එහෙමයි. කාගත සතියේ එහෙමයි. එතකොට මේ අනුස්සති භාවනාව දාස පුරාම කිරීමේදී මේ දුවන සිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඒ මොකද? නීවරණ නැමැති මේ හොරු හිතට වැඩගන්නේ නැහැ. ඒ නීවරණේ හිතෙන් ඈත් වෙනවා ඒ සඳහා ශක්තිමත් සතියක් මෙතන පවතිනවා. හේලියම් හේලියක හේලියම් හේලියක අනුස්සති නෙමෙයි කිරීමේදී සතියයි ඥානයයි දෙක අවදීන් කියන නිසා නීවරණේ කියන මේ හොරුන්ද ඇතුල් වෙන්න බෑ. ඒක නිසා හිත බොහොම කර්මන්නේව බොහොම අවදීන් පවතිනවා. එහෙම පැවතීම නිසා යම් වෙලාවක යම් වෙලාවක උදේ හරි දවල් හරි රාත්‍රියේ හරි භාවනාවට වාඩි වුණා නම් ඊටාම පහසුයි. බාධාවත් නැතිව චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එයින් යෝගාවචනය විශාල සතුටක් වින්දනය කරනන් අර්ථමනතාවටපත් වෙනවා. භාවනාවේ අරමුණ හරියට භාවනා නිමිති පහළ වුණාම බොහොම ලොකු සන්තෝෂයක් හිතට ඇති වෙනවා. සිත සොයා සොයා ගියෙත් නෙවෙයි. සෙමින් ගියෙත් මේ වාගේ සන්තෝෂ වෙන දෙයක් කොමක්ද කියන එකයි. අර ඉදනම් පිනවීමෙන් ලැබෙන සතුටට වඩා මේ භාවනා අරමුණෙන් ලැබෙන නිරාමිෂ අරමුණේදී ලැබෙන සතුට බොහෝම සැපදායකයි. ඒක නිසැකයේ වැඩි නම් තාසේ කෙලෙතෙන් කාලවත් මේ හිත දුවවන්න බෑ. ඊට පස්සේ මේ හිත බොහොම සදින් ඇනීගෙන සමාධිමත් වේවා. මෙන්න මේ පිළිවෙල අපේ බෞද්ධයන් අනුගමනය කරතොත් අනේ මට භාවනා කරගන්න බෑ කියලා කවදාකවත් කියන්නේ නෑ. මට භාවනා කරන්න වෙලාවක් නෑ කියලා කියන්නේත් නෑ. මේ කාර්යෝ ඉරකට පමණ ඉස්තරීක මහත්මියක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ ස්වාමීනි කියනවා. ඉතින් වැඩගත් පිළිතුරක්. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියනවා. ඒ මොකද කාරණේ? වාඩි වෙලා යමක් හිතන්න වෙලාව නැහැ. නමුත් දාස පුරාම තමන්ගේ සිත කුසල් අරමුණේ පවත්වා ගන්නවා. මේක තමයි කිව්වේ. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියන්නේ. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යෝගාවචර ජීවිත දිශාම දෙනාට වැඩගත් තැනක් මෙතන දාස පුරා නිින්දෙන් අවදි වූතන් පතන් නැත නිින්දට යනතුරු අපේ සිතේ නීවරණ පහළ නොවන පිණිස මේ අනුස්සති භාවනා ක්‍රම අපි අනුගමනය කළ යුතු වෙනවා. එසේ අනුගමනය කිරීමෙන් අපේ සිත සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධියටපත් වෙනවා. ඒ චිත්ත විසුද්ධිය ලබා ගත්තන් පස්සේ අපට එහි අභිවෘද්ධියක් දැකෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුශසක වැඩමින් හිත තන්පත් කරගත්තා වගේම උපචාර සමාධිය වඩන අර්පණා සමාධියත් වඩන්න පුළුවන්. අර්පණා සමාධියත් වඩා ගන්න අන්න ධිට්ඨි විසුද්ධියට යොමු වෙන්නේ ඊටාම සුදුසු දොරටුව ඇරෙනවා. ධිට්ඨි සුද්ධිය කියන්නේ නාම රූප ධර්මයන් සියල්ල දැක ගන්නා තැනයි. ඒක විපස්සනාව නොවේ. විපස්සනාට දොරෙන් ඇතුල් වීමයි. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඒක තමයි දිට්ඨි විසුද්ධිය. එතන දිට්ඨිය පිරිසුදු වෙනවා. නාම රූප සියල්ල දැකලා නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. ඒ එකක් එකක් ගානේ ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදත්තානේ මේ අතර අනුව රූප 28ම, ඡායසික 52ම සියලුම කුසල අකුසල සිත් මේ ඔක්කොම බලනවා. බලනාර ප්‍රතිසම්පාදිය අනුව හේතුඵල සම්බන්ධතාව දක ගන්න ඉස්සරේ ඒ නාම රූපයන් පරිච්ඡේද කරගත්ත බැවින් දැකගත්ත බැවින් ආධ්‍යාත්මික උද බාහිර උද නාම රූපයන් දැක ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය එක දිට්ඨි විසුද්ධියයි ඊළඟ මේ හේතුඵල සම්බන්ධතාව දකින්නට අතීත අනාගත වර්තමාන නාම රූප පරම්පරාව මෙනෙහි කරමින් අතීත හේතු සොයා බලනවා. අතීත හේතු සොයා බැලීමේදී පූර්ව භවයෙහි අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි කර්මයයි සංස්කාරයයි කියන පහක් හේතු වෙනා මේ භවයේ උපදින කර්මයේ රැස් වුණා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියේ මේකයි. ඒ සංඛාරා නිසා මේ භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වුණා. සංඛාර පත්‍ය විඥානං කියන්නේ ඒකයි. ඒ විඥානයේ ඒකාබද්ධව පහළ වන නාමයයි රූපයයි. නාමයෙන් නම් මේ සිතේ පහළ වෙන ඡායසික ධර්ම අපි හිතම සෝමනසසාගත ඥාන සංප්‍රයුක්ත මහා විපාක සිතක් නම් ඒ විඥානයේ ඡායසික ධර්ම 34ක් එතන එකතුම 33ක් එකතු වෙනවා. එවාගේම මව කුසක පරිසන්දි ගැනීමේ දුෂ්කෘත්‍ය පරිච්ඡේදයේ රූප කලාප තුනක් පහළ වුණා අන්න විඥානපත්‍ය නාම රූපං කියේ මේකයි. මේ නාම රූපය අභිවෘද්ධියටපත් වීමෙන් මොකද සිද්ධ වෙන්නේ? ආයතන හයක් සම්පූර්ණ වෙනවා. එයින් දැන් මන ආයතනය පිරලා තියෙනවා. චෛතසික ධර්ම වශයෙන් ධර්ම ආයතනය තියෙනවා. ඊළඟට රූප ධර්මයන් අභිවෘද්ධියටපත් වෙනවා. මනුෂ්‍ය ශරීරයක් ඒ කියන්නේ දවස් 77ක් පිරෙනකොට ඒ මනුෂ්‍ය సంతානෙට ඒ දරු වස්තුවට අවශ්‍ය වෙන ඉන්ද්‍රිය ධර්මයන් සියල්ල පහළ වෙලා ඉවර වෙනවා. ඒකනේ සතිය 11ක් ඇතුළතදී. ඉතින් මේ චක්ඛායතනයයි සෝතායතනයයි ගානායතනයයි ජීවායතනයයි කියන මේවා පහළ වෙනවා. කලින්ම කාය ආයතනය පහළ වෙලා තිබුණා, මන ආයතනය, ධර්ම ආයතනය පහළ වෙලා තිබුණා. එතකොට නාම රූප නිසා ආයතන හයක් ඇති වුණා. ආතන හය නිසා ඒ ආතනයන් හේතු කොටගෙන ස්පර්ශ හයක් ඇති වෙනවා. ස්පර්ශ හය නිසා වේදනා හයක් ඇති වෙනවා. වේදනා හය නිසා තෘෂ්ණා හයක් ඇති වෙනවා. තෘෂ්ණා හය නිසා උපාදාන හතරක් ඇති වෙනවා. උපාදාන හතර නිසා කර්ම භවය සිද්ධ වෙනවා. කර්ම භවය නිසා උපපත්ති භවයට ජාතිවත් නැත උත්පත්තිය සිද්ධ වෙනවා. අයමත්‍ය ආත්මා පරම්පරාව අවිද්‍යා පත්‍ය සංඛාරාදි වශයෙන් නැවතත් මේ પરම්පරාව යනවා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පිරවරාගෙන දැන් මේ හේතුඵල සම්බන්ධතාව සියල්ල අතීත කාලය ගැන අනාගත කාලය ගැන තුන් කාලය ගැනම දැනගැනීම මේකට කියනවා ප්‍රත්‍යපරිග්‍රහ ඥානය මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥානයේදී කියනවා කාංකා විතරණ විසුද්ධිය තුන් කාලයේ පිළිබඳ 16 ආකාර සකසාංකා මෙතින්දි සියල්ලම සේදී යනවා පිළිසිදු වෙනවා. ඒසා සංඛා විතරණ විසුද්ධිය. ඊළඟට යෝගාවචරය කරුන් ලබන්නේ සම්මාසන ඥානයේ පටන් ගැනීමයි. සම්මාසන ඥානයේ වශයෙන් තමන් විසින් දක්නා ලද රූප කලාප 23ක් මේ సంతානියේ තියෙන ඒවත් චිත්තචෛසික ධර්ම සියල්ල සම්පින්දණය කරමින් චත්තාමේසාකාර මහා විපස්සනාට නම් වෙනවා. අනිත්‍ය ලක්ෂණ 10යි දුක්ඛ ලක්ෂණ 20යි අනාත්ම ලක්ෂණ 5යි කියලා මේ සමසතලස් ආකාරයෙන් විපස්සනාට හරවනවා සම්මාසනය කරනවා මේ සම්මාසනය කිරීමේදී ආලෝක ප්‍රීතිය පස්සද්ධි ආදී කරුණ 10ක් ඇති වෙන්න පුළුවන් 10න් කීපයක් හෝ ඇති වෙන්න පුළුවන් ඒවා පිළිබඳව නිකාන්තය කියලා ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට කියන උපක්ලේශ 10 කියලා. මේ උපක්ලේශ 10 ජයගන්නට ඕනේ ත්‍රිලක්ෂණයට හරවලා. අනිත්‍ය දුක්ඛ අනාත්මයට හරවලා මේවා ජයගත්තාම නාම රූපයන්ගේ සනික සනිකව හරියට ඉදෙන බත්සැලියක තෙනබුබුළු බිඳි බිඳි වැටෙනවා වගේ නැසා කොයිනකොට ජලාශයකට තෙනබුබුළු ඉපදී ඉපදී බිඳෙනවා වගේ නාම රූප බිඳිනයට දකිනවා. ඒ මුද්‍යාමීය ඥානය කියන්නේ මේ නුවණ පහළ වෙනවා. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ ආලෝක ප්‍රිය දෙපස්සද්ධාදී අමාර්ගයේ බවත් ඒ විපස්සනාත් නැංවීම මාර්ගයේ බවත් ආબોධ කර ගැනීම උද්‍යාමීය ඥානයේ පිරිසුදු වෙනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එයින් නැවතෙන්නේ ඊට පස්සේ පටන් ගන්නවා බංගානුපස්සන වශයෙන් විපස්සනාව රූප ශබ්දක අරූප ශබ්දක කියලා ඊට විශිෂ්ට මනසිකාරතා ධර්මයක් තියෙනවා. ඒ විපස්සනා මනසිකාරයේ තුලින් විපස්සනා කරන දෝන පවාඥානේ පවා විපස්සනා කරන්න පටන් ගන්න. එතෙන්දී පුදුමාකාර ආලෝකයකින් සියලුම චිත්තචෛසික ධර්මයන් රූප ධර්මයන් සියල්ලම 14 ආකාරයකින් විපස්සනා කිරීම නිසා භංගානුපස්සනා කියන විපස්සනා ඥානය කෙරෙන්නේ. භංගානුපස්සනා ඥානයයි ඊළඟ තුන් ලෝකයේම බාහිර හේතුවක් බව දැන ගැනීමෙන් ආදීනව දැකීමෙන් බාහිරපත්තාල ඥානය ආදීනව ඥානයක්. තුන් ලෝකයේම ගැන්නේ සංස්කාර ලෝකය ගැන කලකිරීම වශයෙන් පහළවන නිබ්බිදා ඥානයක්. මේ තුන් ලෝකයේම ඊතර වීමේ කැමැත්ත වෙන්නේ මුංචිත කම්යතා ඥානයක්. නිදීමේ උපාසලකයෙන් වශයෙන් තීක්ෂණ ලෙස ත්‍රිලක්ෂණ විපස්සනා වැඩි යුතුය කියලා දැනගන්නා වූ පටිසංකාන උපාසනා ඥානයක් මේ උපාසනා වැඩිමින් මේ ස්කන්ධ ලෝකයෙන් එතර නිවනටපත් වෙනවා කියන ආභෝධය ලැබීමෙන් සිද්ධ වෙන සංකේතන කියන සංකාරිකා ඥානයක් මේ ඥාන පරම්පරා පහළ වෙනවා මේකට කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය මේවායේ පිරිසුදු වෙමින් ගිහිල්ලා ඊළාට යම් කිසි වේලාවකදී තමන්ගේ సంతානයේ සතිපට්ඨාන සතරක් සම්‍යක්පදාන හතරක් ඉරිදීපාද හතරක් ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බොජ්ජංග අටක් මාර්ගාංග අටක් ශක්තිමත් බාටපත් වුණා නම් ඍතු සත්‍රාය භෝජන සත්‍රාය උජ්ජල සත්‍රාය ධර්මසාන සත්‍රාය කියන මේවත් හරියට ලැබුණා නම් ඒ මොහොතේදී සංකාරුපේක්ෂා විපස්සනා ඥානයේ යෙදී සිටිද්දී ඒ සිත් සංකාණයෙන් හිත භවංග ප්‍රතිත වෙලා මනෝද්වාදා වර්ජන ක්‍රියාසිත පාලනයෙන් අනතුරුව පරිසරම උපචාර අනුලෝම ගෝත්‍රභෝ කියලා කාමාචර ජවන්සේ සතරක් පහළ වෙන එක වීතියක මේ ජවන්සේ සතරෙන් පරිසරම උපචාර අනුලෝම කියන මේ සිත් තුنين කෙරෙන්නේ නාමයක් හරි රූපයක් හරි සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හෝ දුකයි දුකයි කියලා හෝ අනාත්මයි අනාත්මයි කියලා හෝ මෙනෙහි කිරීමයි. ඒකට කියනවා අනුලෝම ඥානය කියලා. ඒකට තවත් නමක් තියෙනවා තීක්ෂණ අනුලෝම ඥානය කියලා. ඒකට තවත් නමක් තියෙනවා උත්පාන ගාමිනී කියලා. මේ අවස්ථාව ළඟතේ ගෝත්‍ර භෝෂිත පහළ වෙනවා. ගෝත්‍ර භෝෂිත කියන්නේ පෘතුජන ගෝත්‍රයේ පාගාගෙන ආර්ය ගෝත්‍රයට පියනගන වෙලාව. ඒ නිර්වාණය අරමුණු කරනවා. නිර්වාණයේ අරමුණු කිරීමේදී ක්ලේශ ප්‍රහාණය ඒ සිතින් වෙන්නේ නැහැ. නමුත් නිවන් අරමුණු කරනවා මාර්ගයට ප්‍රථමයෙන්. ඊළාට මාර්ග චිත්තේ පහළ වෙනවා සෝතාපට්ටි මාර්ග චිත්තය. මේ සෝතාපට්ටි මාර්ග චිත්තයේදී ගෝත්‍ර භෝසයෙන් අරමුණු කරගන්නා ලද නිර්වාණ ධාතුව තත්වාකාරයෙන් දැක ගැනීමේදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණය කරනකොට දුක්ඛ සත්‍යයේ පිරිසිඳ ආબોධ වෙනවා සමුදය සත්‍යයේ ප්‍රහාණ වශයෙන් ආબોධ වෙනවා මාර්ග සත්‍යයේ භාවනා වශයෙන් ආબોධ වෙනවා ආර්ය සත්‍යයේ පළමු වරට දැක ගැනීමෙන් එකවර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වීමෙන් සෝතාපට්ටි මග්ග සමන්නාගත කෙනෙක් බවට පත් වෙනවා. ඒ සෝතාපට්ටි මග්ගයේ චිත්තක්ෂණයයි ඒ චිත්තක්ෂණය නිරුද්ධ වෙනකොටම සෝතාපට්ටි ඵල සිත් දෙකක් පහළ වෙනවා අපේ එළියට. ඒ ඵල සිත් දෙකෙන් සිදුවෙන්නේ නිර්වාණය අරමුණු කිරීමයි. එතකොට මේ කියන පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනද කියනවා අනිත්‍ය දුක් අනිත්‍ය දුක් අනාත්ම කියන තුනේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කරන ලැබුවා නම් ඒකද කියනවා අනිමිත් විමෝක්ෂ මුඛය කියලා. එනම් දොරටුව. අනිමිත් විමෝක්ෂයට පිවිසෙන දොරටුව. දුක්ඛ ලක්ෂණය මෙනෙහි වුණා නම් ඒකට ඉන්න අප්පනිහිත විමෝක්ෂ මුඛයේ කියලා. අප්පනිහිත නම් වූ නිවන් දොරටුව. අනත් ලක්ෂණය නම් ඒ සිත් තුනට මෙනෙහි වුණේ ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂ මුඛය කියලා. ශුන්්‍යත වාසයෙන් නිවනට පිවිසීමේ දොරටුව. ඊළඟට අනිත්‍ය වාසයෙන් ලැබූ මාර්ගය නම් අනිත්‍ය වශයෙන් දැකීමෙන් ලැබුව මාර්ගයයි ඵලයයි නම් නිවනයි නම් ඒ තුනදම කියනවා අනිමිත්ත විමෝක්ෂය. දුක්ඛ ලක්ෂණය වැටීමෙන් නම් මේ මාර්ගයයි ඵලයයි නිවන ලැබුණේ ඒකට කියනවා අප්පනිහිත විමෝක්ෂය. අනත්ත ලක්ෂණය වැටීමෙන් නම් මාර්ගයයි ඵලයයි නිවනයි ආબોධේ ඒකට කියනවා ශුන්්‍යත විමෝක්ෂය. මේ කියන අවස්ථාවටපත් වුණාම එයින් නවතින්නේ නැහැට භවංග පතිත වෙලා ආවර්ජනාසිත නැත්නම් ප්‍රතිවේක්ෂා චිත්ත වීති පහක් පහළ වෙනවා. මග්ගම් ප්‍රලංච නිබ්බානං පච්චවේක්කති පණ්ඩිතෝ. ශේෂේ කිලේසේ තීනේච පච්චවේක්කති වානවා. ඒ කියන්නේ සමන්ත ලැබුණා වූ මාර්ගය අසවල් මාර්ගය කියලා මාර්ගය මෙනෙහි කරන චිත්ත වීතියක් පහළ වෙනවා. තමන් ලැබුණා වූ ඵලයේ අසවල් ඵලයයි කියලා ඵලයේ අරමුණ කරන චිත්ත වීතියක් පහළ වෙනවා. Taman ලැබුණේ අසවල් ලක්ෂණ ඇති නිවනයි කියලා නිවන අනුමුහ කරන චිත්ත වේතියක් පහළ වෙනවා. ඇතම් කෙනෙකුට මෙතෙක් මගේ සිතේ කෙලෙස් ප්‍රහාණ වුණා කියලා නැතුව කෙලෙස් මෙනෙහි වීමේ චිත්ත වේතියක් පහළ වෙනවා. එවැගේ මෙතෙක් තව ප්‍රේතයන් අවශිෂ්ටයි ඉතුරුයි කියලා ඉතුරු කෙලෙස් ගැන මෙනෙහි වීමේ චිත්ත වේතියක් පහළ වෙනවා. මේකට කියනවා ප්‍රත්‍යේක්ෂා ඥානය කියලා. මේකට තවත් කියනවා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කියලා. විමුක්ති ඥාන දර්ශනයයි. දැන් කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. සීලය කියන්නේ සීලස්කන්ධය, සමාධිය සමාධිස්කන්ධය, ප්‍රඥාව නම් මේ ලෝකෝත්තර මාර්ගඵල දක්වා වැඩෝ නුවර. විමුක්ති කියන්නේ ඵලේකා නිවනට නම. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන. දැන් එතකොට යෝගාවචරයා සෝතාපන්න පුද්ගලයෙක් වාටපත් වුණා. මේ සෝතාපන්න වූ බව නවතින්නේ තවත් තමන්ගේ ආත්ම ශක්තියේ ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ ගමන් කරන්න තියෙනවා නම් අයමත් උද්‍යාවී ඥානයෙන් පටන්ගෙන ඒකාසනා ඥාන වඩන අනුපිළිවෙලින් ගෙන්න සකදාගාම මාර්ගඵල නිවන ආબોධ වෙනවා. තවත් දුරට ශක්තිය තියෙනවා නම් උද්‍යාවී ඥානයේ ඉඳලා විපස්සනා ඥාන වඩන අනාගාම මාර්ගඵල නිවන ආબોධ කරගන්නවා. තවද්දර හිතේ ශක්තිය කියනවා නම් අයමත් උද්‍යාව්‍ය ඥානයේ සිටි ප්‍රාසනා ඥාන වඩන අරිහත් මාර්ගඵල ප්‍රතිලාභයටදපත් වෙනවා. මේ අනුව සලකා බැලීමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙරූ බෝධි සම්භාරයේ හේතුවෙන් අනුන්ගේ ප්‍රදේශයක් නැමැතිව ආනාපාන සති භාවනා පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම ඒ බෝමුලගේ සම්පූර්ණ කරන අෂ්ඨ සමාපatti ලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීත ස්කන්ධ පරම්පරාව ਸਰවාකාරයෙන් දැකගත්තා චතුප්‍රපාත ඥානෙන් අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති හිත ඇති හිත නැති සෑම ධර්මයක්ම දැකගත්තා පටිච්චසමුප්පාදයන් හෝ විපස්සනා ඥාන වඩමින් අල්යම් කාලයේදී මේ කියන ලද සෝතාපට්ඨ සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලාන ක්‍රමයෙන් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී කොට ඇති අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති ਸਰුවඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ඒ සරුවක්යන් වහන්සේ තමන් වහන්සේ බෝධි සම්භාර පිළිවේ බුද්ධෝහං බෝධිසාමි නොත්තෝහං මෝචයේ පරේ තින්නෝහං සාරයේසාමි සංසාරෝගා මහ භයතෙන කතිනේ යුතුව බැවින් ඒක අදාළ බෝධි සම්භාර පිළිචුණ බැවින් තමන් වහන්සේ ධම්සක් දෙසීමේදී පටන් පරිනිර්වාණ මංචකයේ දක්වාම අවස්ථානුකූලව සුදුස්සන්ට දහම් දෙසලා ඒ දසෝදාමී සූභි ශාසංකේයේ නවකෝටි 60 ලක්ෂයක් දෙන ආරිසත්‍ය බෝධයෙන් අමා මහ නිවනට පමුණවා වදාලා එන්නේ සරුවඥන් වහන්සේගේ ශාසනය තමයි අද අපි මේ සීලයක් පුරන්නේ සමාධියක් වඩන්නේ විපස්සනාවක් වඩන්නේ ආගමික පිළිවෙත් තුළ යෙදෙන්නේ. මේ හැම කටයුත්තකදීම අපි සලකා බලන්නට ඕනේ අපේ චිත්ත සංතානයේ කුමක්ද වැඩෙන්නේ කියලා. අපි নমස්කාරයේ කියන කොටත් පින්නතුනි අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉසරණයේ කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ශික්ෂාපද එකක් ගන්න කියවීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගොඩ නංගා සාදු කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදු පාන දැල්වීමේදී සුවඳ කෝර දැල්වීමේදී මලක් පාන සකස් කොට තන්පත් කිරීමේදී ඒ වගේම බුද්ධ පූජා පැවැත්වීමේදී බුද්ධ වන්දනා කිරීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වතාවක් පිරීමේදී එවාගෙම ශිල්පේ වීමේදී, එවාගෙම ආසන පැනවීමේදී, එවාගෙම ඊවර නැගීමේදී කුසල් සිතින් හැම වෙලාවම අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ආනාපාන සතිය වැඩිීමේදී මේ බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති වැඩිීමේදී දාම් ප්‍රසක් කියවීමේදී දාම් පදයේ සවන් දීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? දැන් අපි සලකා බලමු දැන් මේ බණ පදයක් අපි කියනකොට බණ පදයට සමන් දෙනවා දෙගොල්ලේ. දේශකයන් වහන්සේ දේශනවා ශ්‍රාවක පිරිස අසනවා. දෙගොල්ලට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංග. හැබැයි එකවර අත හිතේ පහළ වෙන්නේ නැහැ. එකවර අත පහළ වෙන්නේ මාර්ගඵල ඥානෝගේ විතරයි. ඊට ඥාන ලැබෙන්නේ අඩු ගානේ 4යි, මධ්‍යම ගානේ 5යි, උපරිම ගාන 6යි. අඩු ගාන හතර කියන්නේ නුවණින් තොරව කුසාසිතක් කියනකොට මාර්ගාංග හතරයි. නුවණින් යුතුව කුසාසිතක් කියනකොට මාර්ගාංග පහයි. සීලයක් සම්බන්ධ කුසලයක් නම් මාර්ගාංග හයයි. මෙන්න මෙහිමයි මාර්ගාංග අපේක්ෂකේ වැඩෙන්නේ. දැන් අපි සැලක බලමු අපි බණ පදයක් කියනකොට දේශකයන් වහන්සේගේ සිටියේ ලැබෙන්නේ මොනවද? දේශකයන් වහන්සේ මන අතිහිය මන නුවණින් ඒ දේශනේ පැවැත්තියේ මේ දේශිත බොහෝ සෙයින් සෝමනස්සසගත ඥාන සංප්‍රයුක්ත කුසාසිත තේලියක්. ඒ කුසාසිත තේලිය හිතේනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ඥානය සම්මා දිට්ඨියයි. ඒ වගේම මේ කුසාසිත නැවත නැවත පවත්වා ගැනීමේ යම් මොන සිතක් කියන එකට චෛතසිකයක් කියන එකට කියනවා කුසල විචාරකයක සම්මා සංකල්පනාවයි. ඒ වගේම මේ බණ පදයක් කියන්නේ කියන්නේ දේශකයන් වහන්සේගේ නූපං අකුසල් නූපදී යන උපං අකුසල් දුරු වී යන නූපං කුසල් සිත් පහළ වෙන උපං කුසල් සිත් වැඩෙනවා ඒ සඳහා හිතේ දිගමත් කරන වීරිය සම්මා වායාමයයි දේශකයන් වහන්සේ කය සිහියෙන් පවත්වාගෙන ඉන්නවා හිතේ සොම්නස සිහියෙන් යුක්තව තියෙනවා හිතේ කුසල් සිත් සිහියෙන් යුක්තව තියෙනවා ඉතිරි ඡාසික ධර්ම සිහියෙන් යුක්තව තියෙනවා එතකොට සම්මා සතියයි. දවල් සිතක් ගන්න ඒකාග්‍රතාචාසිතේ පහළ වෙනවා. ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ආනපින්න තුන්නත් එහෙමයි. ආනපින්න තුන්ගේ සිට එළඹ සිට සිහියෙන් නුවණින් අහනවා නම් ඉතින් ගේ පහළ වෙනවා මාර්ගාංග පහ. මේ අහන්නේ බුදුබණ පදයක්, මේක බුද්ධ වචනයක්, මේක ඒකාන්තයේ සත්‍යය කියලා පිළිගැනීම වශයෙන් පහළ වෙන නුවණ සම්මාදිට්ඨියයි. එවැගේම ඒක නැවත නැවත ආන්දියට යොමු කරවන ලබන්නේ සම්මා සංකල්පනාවයි. ධනපදී ආන්ද අන්නේ නූපං අකුසල් නූපදී යන උපන් අකුසල් දුර්මී යන නූපං කුසල් උපදින උපං කුසල් වැඩෙන උසහායසිතේ තියෙනවා වීර්යය. ඒක සම්මා වායාමයයි. ධන ඇසීමේදී පෙළවෙන්නේ නැතුව සමාධිමත් වුණා වාගේ හිත සිහියෙන් පවත්වා ගැනීම කායානුපස්සනා සත්‍යයි. කුසල් චිත ගැනීම ඇති වෙන සොම්නසේ සිහියෙන් යුක්ත දැවීම වේදනානුපස්සනාවයි. කුසාසිත සිහියෙන් යුක්ත දැවීම චිත්තානුපස්සනාවයි. කුසාසිත යතිනිචාසිත සිහියෙන් යුක්ත දැවීම ධම්මානුපස්සනාවයි. මේක සම්මා සතියයි. ජවන් සිත සිතාගානේ ඒකාග්‍රතාව පවතිනවා. කුසල සිත ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ අනුව බැලීමේදී අපි මේ බණ කීමෙන් ඇසීමෙන් දෙපසින්ම සිදුවෙන්නේ මාර්ගාංග සිතේ වැඩිමයි. සීලයක් සමාදන්ව සීලයක් ආවර්ජනා කරනකොට මාර්ගාංග 6 6 වැඩෙනවා. මාර්ගාංග 6 6 කියන්නේ අර සීලාංග එකක් මේ පහට එක තියෙනවා. වචනේ වාක් විරතියක් නම් එතෙන්දී සම්මා වාචා මාර්ගාංගය තියෙනවා. කාය විරතියක් නම් එතෙන් සම්මා කම්මන්ත මාර්ගාංගය තියෙනවා. ආජීව පරිසුද්ධ මේ සීලයක් නම් එතෙන්දී සම්මා ආජීව මාර්ගාංගේ පහළ වෙනවා. තුන එකවර පහළ වෙන්න එකක් තමයි එකවර ලැබෙන නිසා හයක් ලැබෙනවා. මේවා වැඩෙනකොට පින්නෙතුනි මුලින් සඳහන් කළ බෝධිපාක් ධර්ම 37ම අපේ වැඩෙනවා. මෙන්න මේක නිසා මේ ආර්ය සත්‍ය අවබෝධයට අපි චිත්තස්සනයක් ගානේ සමීප වෙනවා. ඒ කොහොමද? මේ මාර්ගාංගා බෝධිපාක් ධර්මයන් සිටේ වැඩෙන්න වැඩෙන්න කල්ප කෝටි ගණන් සංසාරය අපට කෙටි වෙනවා. ජාත්‍යාදී සංසාර ගමන කෙටි වෙනවා. මෙන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ ඈතට යන කෙලෙස් ස්කන්ධය අපේ කෙටි වෙනවා. අන්න සමුදය සත්‍ය අවබෝධ වෙන්නේ ඇති. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා දකින්න තියෙන නිවන අපට ලං වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධ වෙනවා. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා උන්නේ පරිපූර්ණ කරගන්න තියෙන මාර්ගාංග අපි චිත්තක්ෂණයක් ගානේ වැඩි දියුණු කරගන්න. ඒ මාර්ග සත්‍ය අවබෝධ වෙන්නේ ඇති. මේක නිසා අපි කුසල ගමනේ චිත්තක්ෂණයක් ගානේ සිදු කරන ලබන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සම්‍යත වීමයි. එනිසා මේ බුද්ධෝත්පාද කාලයක චිත්තක්ෂණයක් තරම් සතිකාලයේ මිල කරන්න බෑ රංගුවන් වලින්. මාපලයෙන් මිල කරන්න බෑ. චක්‍රවර්ති රාජ්‍යයෙන් මිල කරන්න බෑ. සත්‍විතේ සත්‍ය රජ පදවියෙන් මිල කරන්න බෑ. බ්‍රහ්ම රාජ පදවියෙන් මිල කරන්න බෑ. ඒක ජවන්සිතේ තියෙන සත්‍යය. ඒ නිසා කුසල් ජවන්සිතක ඇති සත්‍යය මේතරම් උදාරයි ශ්‍රේෂ්ඨයි එනිසා අපි දවසේ අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු උත්සාහවන්ත වන්නට ඕනේ හැම ඉරියව්වකම හැම ක්‍රියාවකදීම කුසල් සිතින් කටයුතු කරන්න. ඒ සඳහා අපි අනුසති පුරුදු කරන්නට ඕනේ. අනුසති පුරුදු කිරීමේදී අපේ සිතේ සීලයක් වැඩෙනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. මේ අනුව තමයි මහා බෝසතාණන් වහන්සේ ධමයෙන් ධමයට භවයෙන් භවයට අතරක් නෑර උපනිශ්‍රේ සම්පන්නව ඇවිල්ලා බෝධි සම්භාර පුරාගෙන විචි අසංග කල්පයක් තරම් දීර්ඝ කාලයේ ගෙවාගෙන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදුනේ පසේ බුදුවරයන් වහන්සේලා දෙයා සංකේතවත ලක්ෂයකින් පසු වගේ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ හිත පිරිසුදු කර ගැනීම නෙවෙයි අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඒකාසංක කල්පනාස්යාත්ම බෝධි සම්භාර පුරාගෙනයි අදසව තනතුරෙන් මේකේ චිත්තසංතානය පිරිසිදු කරගන්නේ මාතාවචන් වහන්සේලා කල්ප ලක්ෂයක් තිස්සේ මේ විදිහට දිනු කරගෙන ඇවිල්ලා ඒ මාතාවක තනතුරෙන් අරියත්යටපත් වෙන්නේ. සසු ආර්යයන් වහන්සේලාද කල්පලක් දහස් ගණන් තිස්සේ හිත දිනු කරගෙන ඇවිල්ලා ඒ උත්තරීතර මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරගන්නේ. මේ අපි සිතන්නටවන අපෙත් එසේ මෙසේ ආය නෙමෙයි. සමහරට කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් ඈතින්ලා තියෙනවා ඇති. අපේ නිවන් ගමනට අපේ පියවර නගලා තියෙනයි මේ උපනිෂදේ සම්ප්‍රත්‍යයතුව සීල රැකෙන ඉදිරිපත් වෙන්නේ භාවනා කරන් ඉදිරිපත් වෙන්නේ. එනිසා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම తాවකාලික බව තේරුම්ගෙන මේ తాවකාලික වූ නා අනේක විද උපක්ලේශයන් පාත්‍ර වෙන විශේෂ වෙන මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර නිර්වාණය නැමැති වෙනස් නැන සදාකාලික සාන්ත නිර්වාණ ධාතෝ සාක්ෂාත් කර ගැනීම සඳහා යම වූ සිටින් මේ සීල භාවනා පිළිවෙත් නඟට අපි යොමු වී සිටින්නේ බොහෝ කාලයකට දිනු කරගෙන මේ ඉස්සයි කියලා අපි හිතේ සොම්නස ඇති කරගෙන අදත් මේ දවසේදී ඔය පටන් මේ වෙනතුරු කායයන්පත් කරගෙන වචනේ තන්පත් කරගෙන සිත තන්පත් කරගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ස්මෘතියෙන් බලවත් ප්‍රඥාවෙන් වීර්යයෙන් යුතුව මේ සීල භාවනා ප්‍රතිපත්තිය යෙදීම හේතුවෙන් අපේ సంతානේ වැඩනා වූ ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මය අපට ඥාන අභිඥා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රය අමා මහ නිවන් අවබෝධ කර ගැනීම දක්වා හේතු වේවා වාසනාව වේවා ආසියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ